උච්චාසයන කියන වචනේ ඇහුවහම පින්නතුලට මතක් වෙන්නේ උසාසනයක් පිළිගැනීම පැතිකඩයක් තමයි මෙතන තිබෙන්නේ. පින්නතුන්ලට මතක ඇති බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වගේ මහා විශාල පන්සල් බාරගත්තා. හදලා පූජා කළාම බාරගත්තා. ඒක තමන් වහන්සේගේ නමෙන් කොහෙවත් නැහැ. බිම්බිසාර මහරජුරෝ පළවෙනියටම වේළුවනාරාමයේ හදලා පූජා කළා උන්වහන්සේ බාරගත්තා. අනාථපිණ්ඩික සිටුතුමා මහා විශාල විහාරස්ථානයක් ජේතවනාරාමේ හදලා පූජා කළාම උන්වහන්සේ බාරගත්තා. එතකොට සුණාපරන්ත ජනපදයට වැඩම කළ පුන්නහාමුදුරුවෝ උන්වහන්සේගේ උපන් ගම් ප්‍රදේශයේ මේ සුණාපරන්තය කියන්නේ. උන්වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණාට ආයමත් ගමට තමයි වඩින්න හදන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න ගණනාවක් අහලා උන්වහන්සේගේ ඉවසීම බලලා සුණාපරන්ත ජනපදයට ආයමත් වඩින්න අවස්ථාව දෙනවා. ඒ අතරේදී උන්වහන්සේගේ සහෝදරයෙක් සඳුන් දැව පටවාගෙන මුහුඳ මැදින් ගමනක් යනකොට එයාගේ වෙළඳ කටයුතු සඳහා නැව ගිලෙන්න යනවා. ඒ අදිෂ්ඨානයක් කරනවා Tamanගේ සහෝදරයාගේ තියෙන සීලාදී ගුණ බලයෙන්, ඉවසීමේ ගුණ බලයෙන් මට බේරෙන්න ලැබේවා කියලා. ඊට පස්සේ එයා ඒකෙන් නිදහස් වෙලා බේරිලා කොහොම හරි නැව ගිලෙන්නේ නැතුව ගොඩබිමට එනවා. ඒ සතුටට එයා හදනවා සඳුන් දැව වලින්ම මාලිගාවක්. මේ සඳුන් දැව වලින් හදපු මාලිගාවත් බුදුරජාණන් වහන්සේ සුණාපරන්ත ජනපදයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේටයි පූජා කරන්නේ. දැන් එතකොට මේ මේ මාලිගාවක් කියලා කියන්නේ පින්නොත් අපේ වගේ මේ සාමාන්‍ය විදිහේ ගයක් නෙමෙයිනේ. නැත්නම් අපේ දැන් තියෙන පන්සල් වගේ සාමාන්‍ය විදිහේ පන්සලක් නෙමෙයිනේ. මුළු මාලිගාවම සුවඳයි. සඳුන් දැවවලින් හදලා තියෙන්නේ. ඒ නිසා මේ සුවඳ මණ්ඩපය සුවඳ මාලිගාව බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා. ඉතින් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්න තිබුණානේ මේ උස්සාසනයක් මහාසනක් මම පිළිගන්නේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ උස් ආසන මහා සයන කියන එකෙන් අදහස් කළේ මොකද්ද? අපිට මේක පැහැදිලි නෑ. අපි මේක වටහාගෙන නෑ. අපිට තියෙන වෙන අදහසක්. මේ උච්චාසයන සූත්‍රයේ තියෙන බොහොම පොඩි කොටසක්. මේ අටුවාවේ තියෙන විස්තරයක් තමයි අපි ධර්මදේශනාව සඳහා විස්තර කර දෙන්නේ පින්වතුන්ට. මේ සූත්‍රයේ තියෙන පොඩි කොටස තමයි යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය නොවටහා ගන්නව නම් ඔහු උසසුන් මහසුන් පිළිගන්නවා කියලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්න කෙනා උස්සාසන මහසුන් පිළිගන්නේ නැහැ කියන එක. හැබැයි මේකේ විස්තරයක් නැති නිසා කෙනෙක්ට හිතන්න පුළුවන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැති වෙන්න ඕනේ. මේ මහා ආසනයක් පිළිගත්තේ කියලා කෙනෙක් සැකයක් මතු කරන්න පුළුවන්. කෙනෙක් තරක කරන්න පුළුවන්. පින්නතුනි, ඊට වඩා එහා ගිය දෙයක්. දැන් කච්චායන මහරහතන් වහන්සේ වගේ රහතන් වහන්සේලා මේ පොඩි දේශනාවන් විස්තර කරලා දේශනා කරලා තියෙනවා. ඒකෙදි තමයි අපට අහුවෙන්නේ මේ උසසුන් මහා අසුන් පිළිගැනීම කියලා කියන්නේ මොකද්ද? මාන්නයෙන් තොරවීම. උසසුන් මහසුන් පිළිගැනීමෙන් වැළකෙනවා කියන්නේ මාන්නයෙන් තොර වෙනවා කියන එක. දැන් බලන්න නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වැඩම කරනවා මහා සංග්‍රාමයක් ඉවර වෙලා යුද්ධයක් ඉවර වෙලා චණ්ඩාශෝක අධිරාජ්‍ය උඩුමහල්තලේ ඉන්න වෙලාවේදී නිග්‍රෝධ සාමණේරයන් අනිත් බොහොම පුංචි හාමුදුරුවමක්. උන්වහන්සේ මේ රාජ ආසනය තරම් උසවත් නැහැ. ඉතින් රජමාලිගාවට වඩිනවා මේ රජතුමාගේ ආරාධනාවෙන්. රජතුමා එන්න කියලා පණිවිඩයක් යවුව අනිත ගැහි ගැහි එන්නේ. කිසිම චකිතයක් නැතුව බොහොම සංවරව වඩිනවා. ඒ වැඩම කරාට පස්සේ රජතුමාගේ පැහැදීම කොච්චරද කියනවා නම් දන්නේ විස්තර කරන්න රජතුමාට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඔබ වහන්සේ කැමැති සුදුසු ආසනයක ඉඳගන්න. හරි අමාරුවෙන් කොහොම හරි බඩ ගාලා වගේ නගින්න රාජාසනයේට. මේ රජතුමාගේ අසුනට තමයි මේ ගොඩ වෙන්නේ. නගින්නේ. එතකොට බලන්නකෝ මෙතන වටපිට බලලා හොඳට නගිනවා. අහනවා ඔබ වහන්සේ ඇයි මෙච්චර මේ පහසුවෙන් වාඩි වෙන්න තියෙන ආසන තියෙද්දි මෙතනම වාඩි වුනේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මෙතන ඉන්න ලොක්කමම මෙතනින් වැඩි හිටියාමම රජතුමාට මෙව තේරෙනවද? දැන් රජතුමා බලන මේ පොඩි දරුවා කියන්නේ වැඩිහිටියා මම කියලා කොහොමද? මේ වැඩිහිටියා සීලයෙන් වැඩිහිටියා. මෙතන උන්වහන්සේට වඩා සිල්වත් වෙන කවුරුවත් නැහැ. මම තමයි සීලයෙන් වැඩි. ඒ නිසා මම මෙතන ඉන්න ඕන කියලා විස්තර කරලා දෙනවා. රජතුමා බොහොම පැහැදීමටපත් වෙලා එතනින් එහාට පස්සේ රජතුමා ධර්මාශෝක බවට පවාපත් වුණා කියලා අපි ඒ විස්තරේ දන්නවා. නමුත් මම මේ උදාහරණයක් හැටියට ඒක ගන්න ඕනුනේ. එතකොට බලන්න පින්නතුනේ මෙතන සාපේක්ෂතාවයක් තියෙන්නේ. සාපේක්ෂතාවයක්. ඒ කියන්නේ සිල්වත් ගුණවත් උතුමෙක් Tamange ළඟ ඉන්නවනම් පහත අසුනක අපි ඒ අසුන අභිභවා තවත් අසුනක ඉන්නවනම් උස් අසුනක ඉන්නවනම් එතනදී ශික්ෂාපදයේ ඡේදනය වීමක් සිද්ධ වෙනවා. උස් අසුන් මහ අසුන් පිළිගැනීමක් වෙනවා. මේකට උදාහරණ කතාවක් මම සඳහන් කරන්නම්. එක්තරා භික්ෂුවක් මේ භික්ෂුව ශාක්‍ය වංශිකයෙක්. මේ ශාක්‍ය වංශික භික්ෂුව එක ශාලාවක් තියෙනවා. ඒ ශාලාවේ රාත්‍රී කාලය ගත කරන්න සිද්ධ වෙනවා. ටිකක් මාන්නයෙන් වැඩි භික්ෂුවක්. මේ භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? ශාලාවට ගිහිල්ලා බලනකොට විවිධ භික්ෂුන් වහන්සේලා විවිධ දිශාවෙන් වැඩි භික්ෂුන් වහන්සේලා මෙතන වැඩ ඉන්නවා. උන්වහන්සේ බැලුවා මම ශාක්‍ය වංශිකයෙක්. මේගොල්ලෝ මොන මොන කුලයේ අයද කියලා කවුද දන්නේ? ඒ නිසා මම ශාක්‍ය වංශිකයෙක් හින්දා ටිකක් උස්සසුණක් හදාගන්න ඕන. උන්වහන්සේ මොකද කරන්නේ? ලී ටිකක් කඩාගෙන ඇවිල්ලා මැස්සක් හදාගන්නවා. ටිකක් උස මැස්සක් හදලා ඒකේ තමයි උන්වහන්සේ සැතපෙන්නේ. ඒක දකිනවා තව එතන හිටිය බමුණු කුලයකින් ඇවිල්ලා මහාන වෙච්ච කෙනෙක්. එයා මොකද කරන්නේ? එයා ඊට වඩා උස අස්නක් හදාගන්නවා. මෙහෙම උස උස මැහි ගහන්න පටන් ගත්ත මේ ශාලාව ඇතුලේ දැන්. අන්තිමේදී මේ ශාක්‍ය වංශික භික්ෂුව මොකද කරන්නේ? වහලේ තියෙන කැණි මඩල කැණි මඩල කියන්නේ මේ මුල් යටලීය පළවෙනියටම තියෙන යටලීය තමයි කැණි මඩල කියලා කියන්නේ ඒ යටලීය සමීපයටම වෙනකන් ගහ ගන්නවා මැස්සා උඩටම ඒකට ගහලා ඒකට නැගලා තමයි සත වෙන්නේ මේ ටික දවසක් වැඩ ඉන්නවනේ තැනකට ආවම ඔහොම වුණාම දවසක්ද භික්ෂුන් මේ භික්ෂුන් වහන්සේලා මේ අතරේ කතා බහ කරගෙන ඉන්න තැනට බුදුරජාණන් වහන්සේ වඩිනවා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අහනවා මොනවද මේ මේක ඇතුලේ හදලා තියෙන්නේ. උන්වහන්සේ දන්නා මොකද වෙලා තියෙන්නේ කියලා. බුදුනුවණට පේනවනේ. එහෙම පෙනෙලා උන්වහන්සේ අහනවා මොනවද මේ කරලා තියෙන්නේ. ස්වාමීනි මුලින්ම මේ භික්ෂුන් වහන්සේ මෙන්න මේ විදිහට මැස්සක් ගහගත්තා. මේ විදිහට තව ඊට පස්සේ අර භික්ෂුවත් මැස්සක් ගහගත්තා. බුදුරජාණන් වහන්සේට බොරු කියන්නේ නැහැනේ. මේක කේලමක් නෙමෙයි. වෙච්ච සිද්ධිය ඔක්කොම ඇත්ත කියන්න ඕනේ. නැත්නම් බුදුරජාණන් වහන්සේ දන්නවනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙන්න මේ විදිහටයි උනේ කියලා කියනවා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පරිභව කරනවා. පරිභව කරනවා කියන්නේ මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ. මේ ශාසනය කියන්නේ ශාසනයේ පැවිදි වුණාම ආර්ය පුද්ගලයෝ බවට පත් වුණාම සියල්ලෝම එකම ආර්ය ශ්‍රාවකයෝ පිරිසක් බවට පත් වෙනවා. උස් පහත් ભેදයක් සලකන්න පුළුවන් සීලයෙන් පමණයි. Tamanට වඩා පෙර මේ පැවිද්දට ආපු කෙනෙක් ඉන්නවනම් ඒ සීලය අනුව සංඝමහලු පිළිවෙලට ගරු කරන්න ඕන. නමුත් සාසනික වශයෙන් සියලු දෙනාම මේ එකම මේ බුද්ධ පුත්‍රයෝ පිරිසක් කියලා දේශනා කරනවා. ඒ නිසා මාන්නය නැති කර ගැනීම පිණිස මාන්නය දුරු කර ගැනීම පිණිස තමයි මේ උච්චාසයන කියන දේශනාව තියෙන්නේ. එතකොට මාන්නේ පදනම් කරගෙන තමයි පින්නතුනේ අපි මේ උසසුන් මහසුන් පිළිගන්නේ. එයා එයාට වඩා උස අසුනක මං ඉන්න ඕන කියලා නේද? අපි ආයතනික වශයෙන් වේවා සාමාන්‍ය ගෘහයක වේවා තමන්ගේ ආසනේ උසට හදාගෙන අනිත් අයගේ පොඩි ආසනයක් හදලා තියෙනවනම් ඒක මාන්නේ මත පදනම් වෙච්ච දෙයක්. එතකොට අපිට එහෙම නොකල යුතුයි කියලා සඳහන් කරනව නෙවෙයි. ආයතනයක් තියෙනවා නම් ආයතනයේ කාර්යාලයක් තියෙනවා නම් කාර්යාලයේ ප්‍රධානියාගේ ආසනය ලොකුවට තියෙනවා. අනිත් වෙන අයටත් ආසන තියලා තියෙනවා. නමුත් සමහර වෙලාවට ඒ ආයතනයේට Tamanට වඩා උසස් නායකයෙක් උසස් කෙනෙක් සීලයෙන් වේවා ගුණයෙන් වේවා නායකත්වයෙන් වේවා එයාට වඩා ප්‍රබලයක් එන්නත් පුළුවන්. එතකොට එයාට වාඩි වෙන්න දෙන්නේ නැහැ නේ Tamanගේ ආසනේ. නේ? මේ ආයතනයේ ප්‍රධානියා තමයි. ඒ නිසා Taman ඉදිරියට එන මොන නායකයාවත් Tamanගේ ගුරුවරයෙක් ආවත් Tamanගේ ඉදිරියේ තියෙන ආසනය තමයි වාඩි වෙන්න වෙන්නේ. එතකොට ඒ වගේ තැන්වලදී මේ උච්චාසයන කියන එක සිද්ධ වෙනවා. නමුත් ඒ ආසනේ වාඩි වෙලා ඉන්න කෙනා උච්චාසයන මහාසයන කියන මේ මේ ශික්ෂාපදේ සමාදන් වෙලා නැති නිසා එතෙන්ට ඒක අදාළ වෙන්නේ නැහැ. නමුත් මේ ආර්ය මාර්ගයේ ගමන් කරන සිල් සිල් රකින සිල්වතුන් උදෙසා තියෙන කාරණයක් තමයි මේකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙච්ච බුද්ධ වචනය අහලා තියෙන ශ්‍රවණය කරපු ආර්ය ශ්‍රාවකයෝ මේ බණ අහන පින්වතුන්ලා බණ අහන්නේ ආර්ය ශ්‍රාවකයෝ හින්දා මේ විදිහට ස්වදේශී සේවය ඔස්සේ මේ ධර්ම දේශනාව අහන්නේ මේ වෙලාවට නටනේ නටන්න පුළුවන් සින්දු කියන දැන් මොනතරම් තියෙනවා. ඒ තැනකට ගිහිල්ලා නටන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. ඈ සින්දු අහන්න පුළුවන්. ඊට වඩා මේ වෙනස් වෙලා ඉන්නේ ඇයි? වෙනස් වෙලා අහන්නේ මේ මේ බණ අහන්න තියෙන කැමැත්තින්ද? ආර්ය ශ්‍රාවකයාට තමයි මේ හැඟීම ඇති වෙන්නේ. දැන් පින්වතුන්ලගේ මම ඇහුවොත් ඔබ දැන් සෝවහන් වෙලා දින්නේ. ඔබ රහත් වෙලා දින්නේ. මොකක් හරි එහෙම ඇහුවොත් තමයි අධිගමයක් පිළිබඳව දන්නේ නැහැ ස්වාමීන් අපිට තේරෙන්නේ නැහැ. නමුත් සෝවහන් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් තමන්ට තමන් පිළිබඳව දැනීමක් තියෙනවා මම යම් අධිගමයක ඉන්නවා කියලා. හැබැයි සක්‍රීයදාගාමි කෙනෙක් හිටියොත් එයාට කියන්න පුළුවන් අන්න අසවලා සෝවාන් වෙලා කියලා. මොකද එයාට දැනෙනවා අරයට වඩා එයා සම්බන්ධව. ඒ නිසා තමන්ට වඩා ඉහළ අධිගමයක ඉන්න කෙනෙකුට පුළුවන් තමන්ට වඩා පහළ අධිගමයක ඉන්න කෙනෙකුගේ අධිගමය මොකක්ද කියලා කියන්න. හැබැයි අපි පොදුවේ සියල්ලම දන්නවා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ හැටියට බුදුබණ අහනවා නම් අපේ ඒකායන පරමාර්ථයේ නිවන ඒකායන පරමාර්ථයේ නිවන නම් අපි නිවන අපේක්ෂා කරගෙන කටයුතු කරනවා නම් අපි මොන මාර්ගයේද ඉන්නේ? නිවන් මාර්ගේ සෝහන් මාර්ගිනේ පල්ලෙහාම තියෙන්නේ. සෝහන් මාර්ගයේ තමයි අපි තාම ඉන්නේ. අපි සෝහන් වෙලා නැත්තම් සෝහන් මාර්ගයේ ඉන්නවා. මේ මාර්ගයේ කාලයක් ගියාට පස්සේ මේකේ ඵලය ලැබෙන්න පුළුවන්. පැහැදිලිද? සෝහන් මාර්ගයේ ගියාට පස්සේ සෝහන් ඵලය ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඵලය ලැබුණාම අපි ඉන්නේ මොන මාර්ගයේද? සක්‍රුදාගාමි මාර්ගයේ. සෝවහන් ඵලය ලැබුණම අන සක්‍රුදාගාමි මාර්ගයේ. සක්‍රුදාගාමි ඵලය ලැබුණාම අනාගාමි මාර්ගයට වැටෙනවා. අනාගාමි මාර්ගයේ ගිහිල්ලා අනාගාමි ඵලය ලැබුවාම තමයි අරහත් මාර්ගයට වැටෙන්නේ. අරහත් මාර්ගයට වැටුණාම ඒකේ ගමන් කරනකොට අරහත් ඵලය ලැබෙනවා. මේක තමයි අර අට්ඨපුරිස පුද්ගලයා කියලා වඳින්නේ. මේ අටපුරුෂ පුද්ගලෝ ඒ ඒ ඒ ගාතාව කියනකොට මේ පිරිස් අට තමයි අයිති වෙන්නේ. සෝහන් මාර්ගයේ ඉන්න කෙනා සෝහන් ඵලය ලැබපු කෙනා. සක්‍රදාගාමි මාර්ගයේ ඉන්න කෙනා සක්‍රදාගාමි ඵලය ලැබපු කෙනා. අනාගාමි මාර්ගයේ ඉන්න කෙනා අනාගාමි ඵලය ලැබපු කෙනා. අරහත් මාර්ගයේ ඉන්න කෙනා අරහත් ඵලයේ ඉන්න කෙනා. මේ මේ අට දෙනා අපි වන්දනා කරනවා. ශාවක සංඝ කියන තැනදී අපි ඒ අට දෙනාම වන්දනා කරනවා. එයා පැවිදි වෙන්න පුළුවන්, ගිහි වෙන්න පුළුවන්. දැන් විශාඛාව වගේ කෙනෙක් ගත්තම එයා අවුරුදු 7න් සෝවහන් වෙනවා. අපි ඒ සෝවහන් වෙච්ච කෙනාටත් අපි වන්දනා කරනවා. එයා පැවිදි වෙලා නැහැ. ඒ නිසා ඒකේ ගැටලුවක් නැහැ. අපි මේ වඳින්නේ සීලයට, ගුණයට. ඒ නිසා අපි මෙහි මේකකුත් තියෙනවා. මේක අධිගමයක්. අධිගමය කියන්නේ අපි සෝවහන්වත් රහත් උනත් රහතන් වහන්සේට වඩා කලින් පැවිදි වෙච්ච සිල්වත් කෙනෙක් ඉන්නවනම් රහතන් වහන්සේ ඒ සිල්වතුන් වහන්සේට අඳිනවා. දැන් ගොඩක් දෙනෙක් මේ සාසනික ක්‍රමවේදය දන්නේ නැහැනේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. එක තැනක තියෙනවා ගුරු හාමුදුරුවෝ විවිධ ධානයන් ලැබලා ඒවයින් විද්‍යාවන් පෙන්වනවා. අලියෙක් මවන්න පුළුවන්, ඉරහඳ මවන්න පුළුවන් එහෙම. පොඩි හාමුදුරුවෝ භාවනා කළා රහත් වෙනවා. පොඩි හාමුදුරුවෝ භාවනා කළා රහත් වුණාට තමන් පැවිදි කරපු සිල්වත් ගුණවත් හාමුදුරු කෙනෙක් උන්වහන්සේ ධ්‍යාන ලබාගෙන හිම හිටියට ඉතින් තමන්ගේ ගුරු හාමුදුරට වඳිනවනේ. එතකොට උන්වහන්සේ රහත් වෙලා නමුත් ගුරුවරයාට වඳිනවා. එතනදි පැහැදිලි කරගන්න පුළුවන් මේ කාරණේ. <clears throat> ඒ විදිහට මේ සාසනික ක්‍රමවේදයන්, සාසනික ප්‍රතිපදාවන්, සාසනික ප්‍රතිපatti ඒ සංගමහල්ලු පිළිවෙලට සිද්ධ වෙනවා. ඒක අතික්‍රමණය කරමින් ඒකට එහා ගිහිල්ලා ඒක නොසලකා හරිමින් උල්ලංඝනය කරමින් යම්කිසි කෙනෙක් තමන්ගේ සමහරලාට උගත්කම හින්දා මානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රසිද්ධියේ හින්දා මාන්නයක් වෙන්න පුළුවන්. ඒ ඒ හේතුන් කරන කොටගෙන සමහර කෙනෙක් වැඩි හිටියන්ට ගරු කිරීම වැඩි වැඩි හිටියන්ට සැලකීම මේවා ඔක්කොම අතහැරලා තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේ නමක් දැක්කහම අපි වැඩිහිටි හාමුදුරු කෙනෙක් නම් අපි ඉක්මනින්ම හුනස්නේ නැගිටිනවා. දැන් මේ පින්නතුල්ලා ගිහි පින්වතුන් හින්දා දැන් මම මෙතනින් වඩිනකොටම ආසනේ නැගිට්ටා. ඒ නැගිට්ටේ ඒ තියෙන ගෞරවය. ඒක තමයි දැක හුනස්නේ නැගිටීම. ඒ සද්ධාව. එතකොට අපි උසාසනවල ඉඳගෙන බණ අහන්නේ නේද? අසනීපයක් නැත්නම් අපි බිම වාඩිලා තමයි බනහන්නේ මේ සිරිතක් වශයෙන් අපි එහෙම. බිම ඉඳ සිත කී බනනාසන්නේ විමතිව උඩ ඉඳ සිටනාසන්නේ. කැමැතිව කිව්වොත් විමසාසන්නේ මොකද සගමුක් සැපසා ගන්න. මේ විදිහට මේ ලෝකයට සංකලාපීම උපදේශයන් තියෙනවානේ. ඒතකොට මේ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ බුදුදහමේ මූලික හරය අරගෙන. එතකොට මම අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්ත උච්චාසයන සූත්‍රයේ තියෙන මේ උසසුන් පිළිගැනීම තමයි මේ විස්තර කරගෙන යන්නේ. එතකොට උසසුනක සිටීම මාන්නය පදනම් වෙච්ච දෙයක්. දැන් එතකොට මම මේ ආසනයේ වාඩි වෙලා බණ දේශනාව කරනවා. පින්නතුල්ලා බිම වාඩි වෙලා බණ අහනවා. ඒ තුලදී මට මාන්නයක් ඇති කරගෙන මේ ආසනයේ වැඩ ඉන්නව නෙමෙයි. ඒකත් පැහැදිලි කරගන්න ඕනනේ. පින්නතුල්ලා අහන්නේ ධර්මයේ. ඒ ධර්මයේ ඇසීම හේතු කරගෙන තමයි මේ බිම වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කරන්නේ. ඇයි එහෙම බිම වාඩිලා ධර්ම ශ්‍රවණය කරන්නේ? මේ ධර්මයට තියෙන ගෞරවය උදාහරණයක් කියනට උන දිනක් මේ මම දේශනාවකට වැඩියා. එතන ඉන්න මට වඩා වැඩිහිටි හාමුදුරන් වහන්සේලා විශාල ප්‍රමාණයක්. එතනදී උස්සාසනයක් හදලා තියෙන තැනක මට එතනේද තමයි දේශනාව කරන්න වෙන්නේ. පල්ලේ ආසන හදලා තියෙනවා වැඩිහිටි හාමුදුරන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ ඉන්නවා. මම නායක හඳුන්වන්න කිව්වා මම නායක හඳුන්වන්නේ මම මෙතෙන්ට වැඩම කරලා දේශනාව කරන එක සුදුසුයිද මම මෙතෙන් ඉඳලාම කරන්න කමක් නැද්ද මට ඊට පස්සේ උන්වහන්සේ නායක හාමුදුරුවෝ මට කියනවා පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට තියෙන ගෞරවය නෙමෙයි මේ කරන්නේ ධර්මයට තියෙන ගෞරවය නිසා ධර්ම ගෞරවය නිසා ඔබ වහන්සේට වඩින්න අපි මේ ධර්ම ශ්‍රවණය කිරීමටයි මෙතන ඉන්නේ කියලා ඉතින් ඒ නිසා ඒ ධර්ම දේශනාවක් වශයෙන් මම මේ විශේෂ දේශනාවක් කළා. එතෙන්ට වැඩම කරපු වෙලාවේ. එතකොට මේ පින්වත්තුන්ලා උතන මේ වාඩිලා මේ බණ අහන්නේ ධර්ම ගෞරවය නිසා. මේ ධර්මයට කරන ගෞරවයක්. ඒ වගේම දායක පින්වතුන් හැටියට ඔබ හැමදෙනා මේ සංඝ ගෞරවයකුත් කරනවා. ඉතින් ඒ නිසා ධර්මයට තියෙන ගෞරවයෙන් තමයි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. ඊළඟ කාරණාව තමයි මම මුලින් මාතෘකා කළේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල තියෙන දුක්ඛ සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ කොටසක්. මොකද අපිට මේ පුරා පැය තුල අපිට සම්පූර්ණයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේම විස්තර කරන්න කාල වේලාව ලැබෙන්නේ මොකද ඒක භාගයට විස්තර කරලා තීරමක් වෙන්නේත් නැහැ. අපි නාමික වශයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව සඳහන් කරලා මේකෙන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ කාරණේ මොකද්ද කියලා යම් දුරකට පැහැදිලි කරගමු. එතකොටයි අපිට මේ මාර්ගයේ ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. පළවෙනියටම මේ දුක්ඛ සත්‍ය දුක කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. දුක්ඛාරය සත්‍ය, දුක සමුදයාරය සත්‍ය, දුක නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ ආර්ය සත්‍ය හතර අපි මනාව වටහා ගන්න නම්. එතකොට මේ ආර්ය සත්‍ය වල මොකද්ද කියන්නේ? අපි සිංහලෙන් මේක හරියට බලමු. ආර්ය සත්‍ය කියන කතාව නැතුව දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය මේක දුකට විතරක් යොදාගත් එකක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ ලෞකික ලෝකයේ සහ මේ ලෝකෝත්තර වශයෙන් තියෙන ගැටලු निराකරණය කර ගැනීම අපි ගොඩක් වෙලාවට මේක හරියට වටහා ගන්නෙ නැහැ. අපි සරල තැන ඉඳලා කුඩා තැන ඉඳලා මේක පුළුල්ව අවබෝධ කරගන්නවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අපිට චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. ඒ අවබෝධය සඳහා අවශ්‍ය කරන දැනුම තමයි මේ අපි සකස් කරගන්නේ. එහෙනම් අපි මේ චතුරාර්ය සත්‍යම වෙන යම් දෙයකට දාලා බලමු. දැන් අපි හිතමු බය. බය ඇතිවීමට හේතුව බය නැති කිරීම, බය නැති කිරීමේ මාර්ගය. මේ චතුරාර්ය සත්‍යම නේද? සැකය. සැකය ඇතිවීමට හේතුව සැකේ නැති කිරීම. සැකේ නැති කිරීමේ මාර්ගය. මේ දුක්ඛ සත්‍ය කියලා දුකට යොදපු මේ කාරණාවම අපිට තියෙන ජීවිතේ ප්‍රශ්න ප්‍රශ්නය ප්‍රශ්නය ඇතිවීමට හේතුව ප්‍රශ්නය නැති කිරීම ප්‍රශ්නය නැති කිරීමේ මාර්ගය දැන් පැහැදිලි වෙනද මම මේ කියන කාරණය මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් අපිට කියාගන්න තියෙන්නේ මේ තියෙන යම් ගැටලුවක් නම් අපිට ඇති වෙලා තියෙන අපේ ජීවිතේ මේ ගැටලුව අකාමකා දාලා මෙතනින් එහාට යන මාර්ගය මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැඹුරටම තව යනකොට මේකට වඩා ලොකු පුළුල් විස්තරයක් තියෙනවා. මම මේ සරලව අපි මූලික වශයෙන් දැනගත දේ දැනගත යුතු දෙයක් තියෙනවා. දැන් අපේ පින්වතුන්ලට ප්‍රශ්නයක් ඇති වෙනවා. පොඩි ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නයට හේතුවනේ අපි මුලින්ම හොයන්න ඕන. ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුළුවන්. පිළියමක් කරන්න පුළුවන්. නමුත් ඒකෙන් සම්පූර්ණ ප්‍රශ්නේ නිරාකරණය වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ පටිච්ච සමුප්පන්න ක්‍රමවේදයත් එක්ක ප්‍රශ්නයේ මුල හොයා ගන්නවා. බලනකොට බොහෝම සුළු දෙයක් නිසා මේ කියපු වචනයකට ඇතිවෙච්ච ප්‍රශ්නයක් මනස ඝාතනයක් දක්වා පුළුල් වෙනවා. ඒ නිසා ප්‍රශ්නේ මුල හොයාගන්න ඕන. මූලය හොයාගත්තේ නැත්නම් අපිට ඒකට ප්‍රතිකාර කරන්න බෑ. හේතුව හොයාගත්තේ නැතුව ඵලයට පිළියම් කරන්න බැරි නිසා තමයි වෛද්‍යවරයා හේතුව හොයන්නේ. එයා හේතුව හොයාගෙන එනකන් අපිට ඉන්න බෑ අපිට තරහ යන එකක්. සමහර වෙලාවට එයා හේතුව හොයාගෙන එනකොට අපි මැරිලා තියෙන්නත් පුළුවන්. ඒක තව එකක්. ඒ නිසා හේතුව හොයන්න නැතුව ප්‍රතිකාර කරන්න ගිහිල්ලා මැරුණොත් ඒක වෛද්‍යවරයාට ප්‍රශ්නයක්. ඒ නිසා ওই විදිහට මේ බුදුදහමේ තියෙන්නේ ඒ ඒක තමයි ওই හරය. මොකද්ද හේතුව හොයාගෙන පිළියම් කිරීම. එහෙමනම් මේ දුක්ඛ සත්‍යයේ දුක කියන තැනදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දුක කියන්නේ මොකද්ද කියලා හොයාගන්න ඉස්සෙල්ලා. නැත්තම් කොහොමද පිළියම් කරන්නේ? එතකොට දුක කියන්නේ මොකද්ද කියලා තියෙන්නේ දුක ආර්ය සත්‍ය කියන කොටසේ. ඒ තමයි ජාතිපි දුක්ඛ. ඉපදීම දුකක්. ජරාවටපත් වීම දුකක්. දැන් ඉපදීම දුකක් කියලා කොහොමද අපි විශ්වාස කරන්නේ? ඈ? ඉපදීම දුකයි කියලා කොහොමද විශ්වාස කරන්නේ? අපිට දැන් හැපයි වගේ පේනවනේ. ඈ? හොඳට කාලා බීලා නටලා ඉන්නවා වාහනවල යනවා සින්දු කියනවා හරි සැපයි වගේනේ ඉපදීම ඈ ඔය කියන ලෞකික කිසිම දෙයක් මේ ලෝකේ සැප නෙමෙයි අපි හිතාගෙන ඉන්න කිසිම දෙයක් මේ ලෝකේ සැප නෙවෙයි. ඒක අපි සැපයි කියලා හිතාගෙන ගත්තට ඒකේ කෙලවර බලන්නකෝ. සෑම ප්‍රමෝදයකම කෙලවර මහා ඛේද වාචකයක් නේද? සමහරලාට මහා උත්සවයක් මංගල්‍යයක් සූදානම් කරලා ඔක්කොම කරගෙන අන්තිමට ගහගෙන මරාගෙන තමයි වැඩේ ඉවර වෙන්නේ. ඒ නිසා අපි ගන්න මේ හැම දෙයකම සමහරලාට අපි ඒක හමරාගත්තේ නැහැ කියමුකෝ. අන්තිමට මහා විශාල මුදලක් ණය වෙලා මුළු ජීවිත කාලෙම ගෙවන තරම් ණයක් බවට බර වෙලානේ මිනිස්සු ගොඩක් වෙලාවට මංගල උත්සව එහෙම නැති පවත්වන්නේ. එතකොට පින්නතුනේ මේ තියෙන බර අපිට නොවැටහෙනකම තියෙන්නේ. නොතේරෙනකම තියෙන්නේ. අපි සැපයි කියලා ගත්තා අන්තිමට දුකයි. සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඉගෙන ගන්න එක සැපයි. ඈ ඉගෙනගෙන ඉවර වුණාම සැපයි. එහෙම සැපයක් මේ ලෝකේ කවුරු හරි ලබලා තියනවද? ඉගෙනගෙන ඉවරුනාම ඒක මහාචාර්යවරයෙක් වුණා කියලා සැපයිද? එයත් ගිහිලා දේශන කරන්න නුගරලේ රහ වෙනකම් වැටුපක් ලබන්න. එහෙම කාටවත් එහෙම සැපයි කියලා දෙයක් ලැබිලා නැහැ. ඒ නිසා ආහාර ගන්න එක සැපයිද? විවාහ වෙන එක සැපයිද? රැකිය රසා කරන එක සැපයිද? රැකියාවක් ලැබෙනවා නම් හොඳයි කී කියන කෙනෙක්ට රැකියාවක් ලැබෙන එක සැපයි. හැබැයි රැකියාව ලැබුණම සැපයිද? උදේ පාන්දර ඉඳන් නැගිටගෙන උයා පියාගෙන බක්මුල් බැඳගෙන යන්න එපේ මේ රැකියාව හැමදාම මේ අද ගිහලා නේ අද මට බෑ ඉන්න ඕන ගෙදර කියලා ඉන්න බෑනේ අනිවාර්යෙන් සේවයට වාර්තා කරන්න ඕනේ නේද ඕනවට වඩා අනිවාර්ය ගත්තොත් සේවයෙන් අස් කළා දානවා මේ කිසිම දෙයක් සැපයි කියලා මේ ලෝකේ නෑ ඒ ඉපදිච්ච නිසා තමයි ওই දුක කියන තැන උතෙන්ට ඇවිල්ලා තිනොන්න ඉපදුණු ඉපදීම දුකයි ඊළඟට ජරාවටපත් වෙන එක. ජරාවටපත් වෙනවා කියන්නේ මේ ඇඟේ දූවිලි ගෑවෙනවා කියන එකද? නෑ, දිරනවා. කොහෙද දිරන්නේ? අපේ කායික වශයෙන් මානසික වශයෙන් දිරනවා. වෙලාවකට හොඳයි දිරන එක. ඇයි? දැන් පොඩි කාලේ අපි දිරීමට පැත්තුනේ නැත්තම් අපි තරුණ වෙන්නේ නැහැනේ නේද? පොඩි කාලේ දිරාගෙන දිරාගෙන ආපුවාම අපි තරුණ වෙනවා. මේ පොඩි කාලේ ඉඳලා අනිත්‍යතාවයෙන් හොඳයි. දැන් ඉපදිච්ච විදිහටම ඉන්න කැමතිද? නෑ නේද? අනේ ඉපදිච්ච විදිහටම හිටියනම් මේ වෙනකම්ම අම්බෝ මොන දුක අදීට වඩා කියලා හිතනවා නේද? එතකොට ඒ ඉපදිච්ච විදිහට මින් නැතුව මේ වෙනස් වෙන එකත් හොඳයි. අනිත්‍යතාවය කියන එකත් ලෝකේ නරක දෙයක් නෙවෙයි. මේකත් හරි හොඳ එකක්. එතකොට ඒ අනිත්‍යතාවයේ ප්‍රතිඵලයක් හැටියට ඔන්න අපි තරුණ වයසටපත් වුණා. හැබැයි තරුණ වයසටපත් වුණාට පස්සේ එතනින් එහාට දිරනවට අපි කැමති නෑ. නේද? එතනින් එහාට දිරනකොට අපිට හරි දුකයි. තරුණ වෙනකන් අපි කැමති, තරුණ වුණාට පස්සේ අපි දිරනවට අපි අකමැති. අකමැති වුණත් ඒ දිරීමටපත් වෙනවා. ඒක තමයි ජරා කියන්නේ. එතකොට දිරීමටපත් වෙන එක දුක නෙවෙයිද? දුකයි නේද? අපි බලාපොරොත්තු වෙනවනේ හරි ලස්සනට ඉන්න ඕන නේද? අපි මේ හොඳට තරුණ විදිහටම ඉන්න තිබුණා නම් හොඳයි කියලා නේද? විවිධ ඒව ගාලා, විවිධ පෙති බීලා අපි විවිධ උත්සාහයන් කරනවානේ. නමුත් ඒ උත්සාහය සාර්ථක වෙන්නේ දිරනවාම තමයි. ඒක තමයි ජරාවටපත් වෙනවා කියන එකේ ස්වභාවය. ජරාපි දුක්ඛෝ ව්‍යාධිපි දුක්ඛෝ ව්‍යාධිය කියලා කියන්නේ ලෙඩ වෙන එක අපිට උණක් හෙම්බිරිසාවක් ඇස්සක් ඇදෙන මොන තරම් කරදරයිද අපිට හරි අපි අකමැති ඊළඟට මරණම්පි දුක්ඛං අපි මැරෙනවට කැමතිද කවුරුවත් කැමති නෑ මැරෙන්න මම මැරෙන්න මම සූදානම් කියලා සමහරු කියනවා නමුත් මැරෙන්න ඔන්න මෙන්න කියලා දැන් ගඟට පනිනවා මම මැරෙනවා කියලා හැබැයි එයා පිදුරු ගහක් හරි හම්බුනොත් එල්ලෙනවලු ඉක්මනට බේරෙන්න නේ මාව බේරගන්න කියලා ඔළුව උඩට ආපු වෙලාවට කෑ ගහනවලු. ඉතින් ඒ නිසා මේ මැරෙන්න ඔන්න මෙන්න මරණය හමු වෙ තියෙනකොට තමයි ඒ මරණේ බය දැනෙන්නේ. මැරෙන්න බෑ කියලා හිතෙන්නේ. නමුත් මැරෙන්න සිද්ධ වෙනවනේ. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මරණ දෙකක් පිළිබඳව. එකක් සම්මුති මරණ, එකක් ක්ෂණික මරණ. ක්ෂණික මරණ කියන්නේ ක්ෂණයක් පාසා මැරෙන එක අර ජරා කියපු එක. අනිත් එක තමයි සම්මුති මරණ. සම්මුතියක් වශයෙන් අපි සාධාතන හුස්ම ටික ගියාට පස්සේ ඔන්න මැරෙනවා. එතකොට ආයෙ කවුරුවත් ඇවිල්ලා හොයන්නේ කොහොමද මැරිච්ච එක නයින්නවද කියලා. නේද? මරණ සම්මුතියක් වශයෙන් මෙයා මැරිලා. ඊළඟට ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස කියන මේ දේවල්. ඉතින් ශෝක අපිට ශෝක ඇති වෙන වෙලාවල් තියෙනවා. දුක කියන්නේ දුකටපත් වෙන වෙලාවල් තියෙනවා. ඊළඟට පරිදේව කියන්නේ පසුතැවිල්ලටපත් වෙන දේවල් තියෙනවා. මේ විදිහට අපි දුක් දෝමනස්යන්ටපත් වෙලා අපි හැම වෙලාවකම පීඩාවෙන් ඉන වෙලාවල් තියෙන්නේ. අපි සතුටින් ඉන්න වෙලාවල් ගොඩාක් අඩුයි. දැන් මේ පින්නතුලම බලන්න තමන් අද අවදි වෙච්ච වෙලාවේ ඉඳලා මේ බණ අහන්න ආපු මොහොත දක්වාම සතුටින්මද හිටියේ දුකෙන්ද හිටියේ ඈ කල්පනා කරලා බැලුවම මේ වෙලාවේ සතුටක් තිබුණා මේ වෙලාවේ දුකක් තිබුණා මේ වෙලාවේ ආයි පොඩි දුකක් ආවා ආයි ලොකු සතුටක් ආවා ආයි පොඩි දුකක් ආවා කල්පනා කරලා බැලුවාම මේ මේ දවසේ වැඩිපුරම වෙලාවක දුක හිතෙන දේවල් නැත්නම් තරහ යන දේවල් අකමැති දේවල් වෙලා තියෙන්නේ. කැමති දේවල් වෙලාම නැහැ. ඒ නිසා මේ දුක කියලා කියන්නේ මේ දුක්ඛ සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ මුලට දේශනා කරන දුක්ඛ ආර්ය සත්‍ය කියන වචනේ. මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. ආර්ය. ආර්ය කියන වචනේ තියෙන්නේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට. ආර්ය මාර්ගයේ ගමන් කරන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට බෞද්ධයෝ කියලා જાතියක් හිටියේ නැහැ. සාමාන්‍යයෙන් විවිධ ඕනෑම જાතියක ඕනෑම කුලයක ඕනෑම ආගමක කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය දේශනා කළේ මේ බුදුබණ පදයක් අහලා මේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට තමයි මේ දුක. මේ දුක සත්‍ය මේ ආර්ය සත්‍ය වෙන්නේ එයාට දුකයි. ඇයි? ඉපදීම දුකක් එයා දන්නවා ඉපදීම දුකක් කියලා. ඉපදුන් ඉපදෙන්නේ නැත්තුව ඉන්නවා කියන්නේ වෙන ලෝකෙක ඉන්නවා කියලා කියන්නේ. ඒකත් ඉපදීමක් තමයි. දැන් කෙනෙක් හිතනවා ඉපදීම දුකයි නම් අපි කොහේ හරි වෙන ලෝකෙක ඉපදෙන්නේ නැතුව මේ ගන්ධබ්බෙක් වශයෙන් ඉන්න එක සපයි කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. ඒක නෙමෙයි මේ දේශනා කරන්නේ උතුම් නිවන අවබෝධ කරගත්තාම විඳින්න කෙනෙක් නැහැ. ඒ නිසා විඳීමක් නැහැ. විඳීමක් නැති නිසා තමයි නිවන සැප කියන්නේ. එච්චරයි එකම සැපයකට තියෙන්නේ. අපි പ്രേත ලෝකෙක හිටියත් අපායේ හිටියත් දිව්‍ය ලෝකෙ හිටියත් ගන්ධබ්දයක් වශයෙන් හිටියත් විඳීම කියන එක තියෙනවා. ඒ විඳීම තියෙන නිසා දුකයි. එතකොට ජාතිපි දුක්ඛෝ කියන්නේ ඉපදුනාම විඳින්න වෙනවා. විඳින එකයි දුක. පැහැදිලිද? ඒ විඳින හැම දෙයක්ම දුකයි. ඊළඟට ජාතිපි දුක්ඛෝ ජරාපි. ජරාව දිරණේක දුකයි. දිරණේක දුකයි තව කාලයක් දිරන්න නැතුව හොඳට තිබුණා නම් ශක්තිමත්ව මේ ආර්ය මාර්ගය වඩන්න පුළුවන්. බණ අහන්න පුළුවන්, සිල් රකින්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. ඒක කරගන්න වෙන්නේ මේ දිරීම නිසා කාලය අඩු වෙනවා. ව්‍යාධික දුක ලෙඩ වුණාමත් එහෙමයි. ලෙඩ වුණාම සීල සමාදන් වෙන්න යනවද? නැහැ. බණ අහන්න යනවද? නැහැ. භාවනා කරන්න යනවද? නැහැ. ලෙඩ වෙලානේ. ඇඳට වෙලා ඉන්න නැත්නම් විවේකී වෙන්න තමයි උත්සාහ කරන්නේ බෙහෙත් බිබි. එතකොට ව්‍යාධියටපත් වුනාම ආර්ය මාර්ගයේ පැවැත්වීමට තියෙනවා දුක නොහැකියාවක්. එතකොට දුකක් ඒක. අපරාධයක්. ඒ නිසා මේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාගේ ආර්ය මාර්ගයේ වැළකෙන නිසායි දුක. දුකයි. එතකොට ඒක දුක්ඛ සත්‍යයද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මරණම් පි දුක්ඛ මරණයටපත් වුණේ නැත්නම් අපි තව ටික දවසක් ජීවත් වුණොත් තව ටිකක් අපිට වර්ධනය කරගන්න පුළුවන් වඩන්න පුළුවන් මේ සීලය වේවා භාවනා මේ අපේ ප්‍රඥාව වඩන්න පුළුවන්. ඒක වඩන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අපි තව ටිකක් අඩුවෙන් ඉන්නේ. අපිට පඩි පඩිපෙලක් නම් මේ නගින්නේ. තව එක පඩියක් නැග ගන්න නැග ගන්න පුළුවන්කම තියෙනවා අපි. තව හිටියොත්. එහෙම නැත්නම් අපිට මේ පඩිය නැග ගන්න බැරි වෙනවා. ඉතින් අපි මරමුත්. ඒ නිසා මරණම්පි දුක්ඛම් බවටපත් වෙනවා. දැන් හිතමු මේ දුක්ඛ සත්‍යෙම අපි අනිත් පැත්ත බලමු. පාප කර්ම කරන, සත්ව ඝාතන කරන, මහා නරක වැඩ කරන කෙනෙක්ට මරණම්පි දුක්ඛන්ද? එයා මැරණ එක දුකයිද? ඈ එයා එයා මරණයටපත් වුණාම එයාට මේ භවයේ දැන් තව ගවයෙක් මරන්න ඉන්න මිනිස්සෙක් එයා මැරුණොත් ඒ ගවයා මරන ප්‍රාණඝාතය කරන එක එයාගෙන් නතර වෙනවා. ඒ එයා ජීවත් වීමෙන් එයා කරගන්නේ පාප කර්ම ගොඩක් නම් එයාට ඒක සැපයක් වෙනවා. මේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට තමයි මේ මේ දුකයි කියලා කියන්නේ. ඉපදීම හැම සත්වයකටම දුකයි තමයි. මේ තිරිසන් සත්වයන්ටත් දුකයි. ඒ ඕනම සතෙකුට ඕනම ජාතිකයකට ඕනම ආගමිකයෙකුටත් දුකයි. නමුත් මේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට විශේෂයි. මොකද එයාට දුක තියෙන්නේ මේ නිවන අපේක්ෂා කරගෙන වැඩ කරන නිසා නිවන අවබෝධ කර ගැනීමට වීරය කරන්න තියෙන කාලය අවම වෙන හින්දා. ඒක මගේ ඇරෙන හින්දා. ඒ නිසා සමස්ත සත්‍යයටම දුකයි. නමුත් මේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට විශේෂයෙන්ම ඒක දුක වෙන්නේ එයාගේ ඒ අභිමතාර්ථය ඉෂ්ට කර ගැනීම පිණිස වෑයම් කරන්න වීරය කරන්න තියෙන කාල සීමාව අඩු වෙන නිසා. එහෙමනම් අපි දැන් මේ දුක්ඛ සත්‍යයේ එහෙම නැත්නම් දුක පිළිබඳව අවබෝධ කරගත්තාම දුක පිළිබඳව තේරුම් ගත්තාම අපිට මේ දුක නැති කරන්න ඕන කියන සංකල්පයක් එනවා. දුක නැති කරන්න ඕන සංකල්පය කියන්නේ කොහොමද නිවන් අවබෝධ කරගන්නේ? දැන් හැමෝටම තියෙන ප්‍රශ්නනේ තියෙන්නේ නේද? නිවන් අවබෝධ කරගන්න ඕන, නිවනට ගමන් කරන්න ඕන, නිවන් දකින්න ඕන කිකිය උත්සාහ කරනවා. නැත්නම් යනවා හැමතැනටම ඇවිද ඇවිද යනවා. එතකොට මේ මේ මම දේශනා කරපු බණ ටික අහලා පින්වතුන්ට නිවන් අවබෝධ වෙයිද? අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ වීරය කරන්නේ මොකක් සඳහාද? නිවන සඳහාමයි. නිවන සඳහා වීරය කරනවා නම් අපිට නිවන් අවබෝධ කරගන්න මොනවද ඕන? පින්ද කුසල්ද? කුසල් ඕන. කුසල් කියලා අපිට වෙනම જાතියක් කරන්න පුළුවන්ද? භාවනා කරන්න පුළුවන් කුසල් වැඩෙන්න. එහෙමනම් මේ අපි කුසලයේ කියන සක්්‍යතාවය කියන්නේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා තියෙන සක්්‍යතාවේ හැකියාවනේ. එහෙමනම් ඒකට අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාව ලබා ගැනීමට මොකද්ද කළ යුත්තේ? මේ කරන්නේ ඒක නෙනේ සුස්සූසා ලබතේ පඤ්ඤා ශ්‍රවණය කිරීමෙන් ප්‍රඥාව ලබන්න පුළුවන් දැන් මම දේශනා කළ මේ බණපදය අහලා යම්කිසි අවබෝධයක් මේකෙන් ලැබුණා අපි දැන් උදාහරණයක් වශයෙන් කියමු දැන් මම මුලින්ම සඳහන් කළානේ දේශනාවේදී අපිට දුක ඇතිවීම දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගයේ වගේම බය බයට හේතුව බය නැති කිරීම බය නැති කිරීමේ මාර්ගය කියලා පුළුවන් ප්‍රශ්නය ප්‍රශ්නය ඇතිවීමට හේතුව ප්‍රශ්නය නැති කිරීමේ මාර්ගය කියන එක කරන්න පුළුවන් මේ මේ ඔක්කොම දේවල් වලට මේක දාලා චතුරාර්ය සත්‍යයෙන් අපිට ප්‍රශ්නේ පාවා විසඳ ගන්න පුළුවන් මේ දේවල් අවබෝධයෙන් යුක්තව කරනවා නම් මේ හැම දෙයක්ම අපිට ලෞකික ජීවිතයේදීත් විසඳ ගන්න පුළුවන් නේ ඉතින් ඒ ටික දැනගත්තත් ඇති මේ ධර්ම දේශනාවෙන්. මේ මේ කාල සීමාව තුළ අපිට මහා ලොකු පුළුල් විස්තරයක් කරගන්න අවස්ථාව ලැබෙන්නේ නමුත් මේ අපේ විස්තරය මේ ටික අපිට හිතට දාගත්තා නම් මොලේට ඇතුල් කරගත්තා නම් ඔන්න යමක් වර්ධනය කරගත්තා. ඔන්න යමක් වඩාගත්තා. මොකද්ද? කුසලය. අද එතකොට තමන්ගේ දැනුමට තමන්ගේ ප්‍රඥාවට තව කරුණක් එකතු කරගන්නවා. ආය දවසක් බණ අහනකොට ආය ආය බණ අහන්න අහන්න මොකද වෙන්නේ? ප්‍රඥාව වැඩි වෙනවා. මේ ප්‍රඥාව වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යෑමේ ප්‍රතිඵලය මොකක් වෙයිද? මේ බණ අහන එක පිනකුත් තියෙනවා. එතකොට කුසලිකුත් තියෙනවා. ඒ ප්‍රඥාව වර්ධනය වෙනවනේ. මෙහෙම බණ අහගෙන අහගෙන ගියපුවාම පින්නතුන්ලගේ ප්‍රඥාව ඊළඟට පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ළඟට යනකොට මොකද වෙන්නේ? ප්‍රඥාවෙන් පිරීලා තියෙනවා. එක බණපදයක් කියපු ගමන් අර වැහිලා තිබිච්ච ඔක්කොම විවර වෙනවා. එතකොට මොකද වෙන්නේ? රහත් වුණා කියලා කියනවා. කෙල ලක්ෂ ගණන් එකපාර මේ උපාසකවරු එහෙම නැත්නම් තැන් තැන් වල හිටු ජටිලියෝ පවා දහස් ගණන් එකපාර රහත් වෙන්නේ නිකමාවට කියන්නේ නෙමෙයි. කාලයක් තිස්සේ ඒගොල්ලෝ මේ වගේ සංවිධානාත්මක මේ විදිහට බණ අහලා අහලා අහලා කාලයක් මේවා ප්‍රගුණ කරගෙන ගිහිල්ලා තිබුණු ප්‍රඥාව නිසායි ඒ ප්‍රඥාව අවබෝධ වුනේ ඒ රහත් වුනේ. ඒ නිසා අද ධර්මානුශාසනාව සඳහා අපේ උච්චාසයන සූත්‍ර දේශනාවේදී උසසුන් මහසොන් පිළිගැනීම නොකල යුතු වෙන්නේ මාන්නය අධික වෙලා මාන්නයෙන් යුක්තව කටයුතු කිරීම පිළිබඳවයි. ඒ නිසා මාන්නය අඩු කර ගැනීම සඳහා තමයි ඒ උසසුන් පිළිගැනීමෙන් වැළකෙන්න කියලා තියෙන්නේ. ඒකේ තවත් කාරණයක් තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ සහ භික්ෂුණීන් වහන්සේලාගේ ඇඳක උස වියතක් තරම් උසට සකස් කරගන්න කියලා සමහර තැනක විනය ප්‍රඥප්තියක තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ අර නන්ද කියන තැනත්තා විසින් උත්පලවන්නා තෙරණිය දූෂණයට ලක් කරපු වෙලාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇඳක් යට කෙනෙක්ට සැඟවී සිටීමට නොහැකි වෙන විදිහට ආසනය පාත් කරගන්න කියලා. නමුත් ඒ කාරණය මේ උච්චාසයන කියන කාරණයට අදාළ වෙන කාරණයක් නෙවෙයි. ඒක වෙනම පනවපු ප්‍රඥප්තියක් විතරයි. මේ උච්චාසයන කියන එක තියෙන්නේ මාන්නය බිඳහැරීම පිණිස ආසන පිළිගැනීමේදී Tamanට වඩා උසස් කෙනෙක් සිටිනවා නම් එතන එතනදී ආසනයක් පිළි නොගත යුතුයි උස්සාසනයක් කියන කාරණය. ඉතින් මේ පිළිබඳවත් අපි අවධානය යොමු කරගෙන මේ මාන්නය සම්බන්ධව තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙමනම් සදැහැති ඔබ හැම දිනම බොහොම ඕනෑකමින් යුක්තව ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට යෙදුනා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා සාදු සාදු සාදු අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන් වහන්සේ ගාල්ල උණවටුන පීලගොඩ චෛත්‍යාලංකාර පුරාණ විහාරාධිකාරී ගංගොඩවිල පඤ්ඤෝත්‍යාරාම විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටාගොඩ සුධීර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ගුණ දහමින් පිරි සුපින්වත් ජන සමාජයක් උදෙසා රස ගුණයෙන් පිරි ආර්ය කිරිවිතින් ගෙනෙන තවත් බැතිබර සත්කාරයක් අප ලෝතුරු තථාගතයන්න් වහන්සේගේ